හොඳයි ශ්‍රද්ධාන්ත පින්වත්නි අපි අද මේ નિසරණණේ පවත්වන එක් දින භාවනා වැඩසටහනේ පරයන්ක භාවනාවක් සඳහායි සූදානම් වෙන්නේ සදා සියලු දෙනාම හොඳට හරිබරි ගහිලා ටිකක් සැහැල්ලුවෙන් තමන්ගේ ඉරියව්ව සකස් කරගන්න සාමාන්‍යයෙන් පැයක් විතර විනාඩි 45ක් විතර මේ ඉරියව්වෙම ඉන්න පුළුවන් නම් බොහොම හොඳයි බලන්න තමන්ගේ හැඳුම් පැළඳුම් මෙහෙම අනවශ්‍ය විදිහට තද වෙලා හිර වෙලා එතෙන්ට වැඩි අවධානයක් යන විදිහට තියෙනවා නම් ඒවා පොඩ්ඩක් ලිහිල් කරගන්න. මාකරි එක තැනකට වැඩි අවධානයක් යනවා නම් ඒක එච්චර සුදුසු නෑ. කයේ පහසුවක් දැනෙනවා නම් කයට පොඩ්ඩක් හිත ගන්න උත්සාහවත් වෙන්න. බලන්න කයට හිත යොදුවාම සාමාන්‍යයෙන් කයේ දැනෙන්නේ යම් යම් වේදනාකාරී තැන් රිදුම් කැක්කුම් ඕවා දැනෙනවා. නැත්තම් උස්ම ගැනීමේ ක්‍රියාවලිය දැනෙනවා. උදරයේ පිම්බීම හැකිලිම දැනෙනවා. නැත්තම් අතපය වැදිලා තියෙන ස්පර්ශ වෙලා තියෙන තැන්වල රස්නේ ගති දැනෙනවා. මේ වගේ ඊටාම සරල ස්වාභාවික දේවල් අපිට දැනෙන්න ගන්නවා. ඇතැම් වෙලාවට අපි ඒවා කරදරයක් වශයෙන් තේරුම් ගත්තත් ඒවා මේ වර්තමානට හිත පැමිණි බවට වර්තමානයේ හිත තියෙන්නේ කියන එකට සලකුණක්. ඊළඟට හිත දිහා බැලුවොත් හිත කය මේ විදිහට පැවතුනාට හිත වෙනත් අරමුණවල තියෙන්න පුළුවන්. බලන්න අතීතයේ ඔස්සේ දුවගෙන ගිහිල්ලා නම් තියෙන්නේ. අතීත මතකයන් ඔස්සේ තියෙනවා නම් මේ වෙලාවේ කිසිම මතකයකට වැදගත්කමක් දෙන්න එපා. ඒවා නිකම් මතකයක් මතකයක් කියලා අතහැරලා දාන්න. ඒවට වටිනකමක් දෙන්න එපා. ඊළඟට අනාගත සැලසුම් ඔස්සේ හිත යනවා වෙන්න පුළුවන්. යම් ඉදිරියේදී කරන්න තියෙන වැඩක් මතක් වෙන්න පුළුවන්. කොයි තරම් වැදගත් දෙයක් වටිනා දෙයක් වුණත් මේ වෙලාවේදී ඒකට අවධානය යොමු කරන්න එපා. සැලසුම් කරනවා සැලසුම් කරනවා කියලා අතහැරලා දාන්න. තමන්ගේ හිත මේ විදිහට අතීතෙනුයි අනාගතෙනුයි මුදවගත්තා නම් වර්තමානයේට හිත එනවා. ඒතර වර්තමානයේ දෙයක් මත තමයි හිත පවතින්නේ, අවධානය තියෙන්නේ. වර්තමානයේදීත් වෙන කෙනෙක් ගැන මතක් වෙනවා නම්, අනුන් ගැන මතක් වෙනවා නම් ඒක තමන් වෙත හරව ගන්න. තමන්ගේ ඉදිරියට පිටුපසට දෙපැත්තට අවධානය යොමු වෙනවා නම් ඒකත් නතර කළා මේ තමන්ගේ කය කියන සීමිත ප්‍රදේශයට විතරක් අරගන්න අවධානය අරගන්න. තොර තමන් වෙතට වර්තමාණයට මෙම ස්ථානයට මේ කයට හිත ගත්තනම් හිත පැමිණියානම් සතිය එළඹ සිටියා කියලා අපිට යම් පමණක සෑහීමකටපත් වෙන්න පුළුවන්. මේ විදිහට කයට හිත පැමිණියා නම් වර්තමානයේ හිත පවතිනවා නම් බලන්න කයේ සාමාන්‍ය විදිහට ස්වාභාවිකව සිද්ධ වෙන යම් ක්‍රියාවලියක හිත රඳවන්න උත්සාහත් වෙන්න. ඉරියව්වේම හිත පවත්වන්නත් පුළුවන්. Taman දැන් මේ ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉඳගෙන ඉන්නවා. ඊටාම සරලයි. ඊට වඩා පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඕන්නම් මේ හුස්ම ගන්නකොට උදරය පිම්බෙනවා. හුස්ම හෙලනකොට උදරය හැකිලෙනවා. එතකොට මේ ක්‍රියාවලියේ හිත පවත්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවන්න පුළුවන්. හුස්ම ගන්නකොට ඒ පිළිබඳව දැනුවත් වෙනවා. පිට කරනකොට ඒ පිළිබඳව දැනුවත් වෙනවා. කයට හුස්ම ගන්න දෙන්න තමන් බලෙන් හුස්ම ගන්න යන්න එපා. ආනාපාන සතිය නම් කරන්නේ හුස්ම රැල්ලත් එක්ක ඇතුළටවත් පිටටවත් යන්න දෙන්න එපා. අවධානය නාසිකාග්‍රේ ප්‍රදේශයේ රඳවගෙන ඉන්න. හිත හුඟා පිට යනවා නම් අපිට පුළුවන් සුළු මෙනෙහි කිරීමක් කරන්න. උස්ම ගන්නකොට ගන්නවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. පිට කරනකොට පිට කරනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් 1යි 2යි in out ඔය කැමති දෙයක් යොදා ගන්න පුළුවන්. මෙනෙහි කිරීමකින් තොරව මේ කාර්යය කරන්න පුළුවන් නම් බොහෝම සතියෙන් ඒ දිහා දැනුවත් වෙන්න ඒ දිහා බලාගෙන ඉන්න කයට නිදල්ලේ හුස්ම ගන්න දීලා අපි ඒ පිළිබඳව දැනුවත් වෙනවා දැනටමත් හුස්ම රැල්ල හොඳින්ම තැම්පත් වෙලා නම් ඒක නැවතත් මතු කරන්න යන්න එපා ඒ තැම්පත් වෙච්ච ස්වභාවය හොඳට තවදුරටත් තැම්පත් වෙන්න ඉඩ හරින්න. කයේ යම් රිදුම් කැක්කුම් එනවනම් එක පාරටම ඒවාට අවධානය යොමු කරන්නේ නැතුව තව තප්පරයක් හරි මේ තමන් තේරුම් ගත්ත නැත්නම් තෝරගත්ත ඒ මූල කර්මස්ථානයේ හිත පවත්වන්න. අත්‍යවශ්‍ය නම් විතරක් කරගෙන යන වැඩේට බාධාවක් නොවන විදිහට හිරියව්වක් මාරු කළා පොඩ්ඩක් මේ දැනෙන වේදනාවන් මගහරව ගන්න පුළුවන්. ඒකත් සතියෙන් කරන්න කලබලේ කරන්න යන්න එපා. සාදු සාදු සාදු ඊළඟට අපිට සක්මන් භාවනාව සඳහා කාලයක් ඇදලා තිනවා. සක්මන් භාවනාවේ දෙනකොටත් මම හිතනවා අද ලොකු සයන්හන්සේගේ දේශනාවට සමන් දෙන්න ඇති කියලා. එතෙන්දිත් අපේ සක්මන් මළුවට ගිහිල්ලා කොහොම සක්මනත් එක්ක එක පාටම හුරු නැත්තම් සක්මනේ එහාට මෙහාට මදක් ඇවිදලා භාවනාවක් කරන සංඥාවකින් තොරව මදක් ඇවිදලා සක්මන ටිකක් හුරුනාට පස්සේ තියෙන තැන් තේරුම් ගත්තට පස්සේ අපි දිගට අරන් යන්න පුළුවන් වේගයක් හඳුන ගන්නවා. ඒ කියන්නේ අපි හුඟාක් වේගෙන් ඇවිද්දොත් එතනත් වෙහෙසයි. හුඟාක් සෙමින් ඇවිද්දොත් ඒකත් වෙහෙසයි. ඉතින් අපි අර මුලින් විනාඩියක් විනාඩි 5ක් විතර උනත් කමන්නේ මදක් එහාට මෙහාට ඇවිදලා ඒ දිගට අරන් යන්න පුළුවන් වේගයක් තේරුම් අරගෙන ඊට පස්සේ මේ පාදවල ස්පර්ශයට හිත තියාගෙන වදින තැනට හිත තියාගෙන මේක ආරම්භ කරන්න පුළුවන් එතකොට හිත පිට යනවා නම් මෙනෙහි කිරීමක් යොදා ගන්න පුළුවන් වම දකුණ වශයෙන් නැත්නම් ඔසවනවා තබනවා වශයෙන් මෙනෙහි කිරීමකින් තොරව මේ කටයුත්ත දැනුවත් වෙන්න පුළුවන් නම් හිත නිශ්ශබ්දව තියාගෙන ඇතුළත කතාව නවත්තගෙන මේ කටයුත්තේ නියැලෙන්න පුළුවන් නම් එහෙම කරන එක වඩාම හොඳයි. ඉතින් අපි මේ විදිහට අද සක්මන් භාවනාවෙන් පරයන්ක භාවනාවෙන් අපේ සතිය දිනු කරගන්න උත්සාහවත් වෙමු. දැන් අපි නැවතත් මෙතන 1 සිට 2 දක්වා ධර්ම සාකච්ඡා වාරයක් සඳහා මුණ ගැසෙනවා. ඉතින් මේ සියලු දෙනාටම අද දවස තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවක් වෙනුවෙන් කැප කරගන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.